නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මේ වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉමේහි චත්තාලීසාය ආකාරේහි අනුලෝමිකං කන්තිං පටිලබති ඉමේහි චත්තාලීසාය ආකාරේහි සම්මත්ත නියාමං ඔක්කමති සදා බුද්ධ සම්පන්න පිනත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතය අවබෝධ කර ගැනීමයි ධර්මානුකූලව අපි සිද්ධ කළ යුත්තේ ජීවිත අවබෝධය අපි පිළිබඳ අවබෝධය නැතුව අපි අපිත් එක්ක කරන මේ වැඩපිළිවෙලේදී බොහෝ ව්‍යසනයන් සිද්ධ වෙනවා. තමන් අනුන් පිළිබඳ නිවැරදි අවබෝධය නැති හින්දා අපිට හරියට භයානක ප්‍රතිඵල වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ හිත නොයෙකුත් විෂණකාරී දේවල් වලට ඇදිලා යන්නේ අන්නේ අනවබෝධයේ හිඳයි. ඉතින් මේ අවබෝධය ඇති කර ගැනීම තමයි ජීවිතයක කළගත යුතු ඉහළම වටිනාම උසස්ම දේ. ඒ සඳහායි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ සඳහායි. ඉතින් නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී මේ ගලවන්න බැරි පංච උපාදානස්කන්ධයෙන් ගලවා ගන්න අපහසු සිත පංච උපාදානස්කන්ධයෙන් ගලවා ගැනීම සඳහා කල යුතු දේ පිළිබඳ දේශනා කරලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අපේ මනසට වටහා ගැනීම සඳහා කල යුතු මෙනෙහි කිරීම විදිහට කල යුතු භාවනාවල් විදිහට කල යුතු දේ දේශනා කරලා තියෙන මහා චත්තාලී සාකාර භාවනාව පිළිබඳව අපි ධර්ම දේශනා කීපයක් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක හිඳයි. එහි 6 වෙනි ධර්ම දේශනාවයි අද දවසේ මේ සිද්ධ වෙන්නේ. ඊයේ දවසේ අපි භරතෝ කියන තැනින් තමයි නැවැත්තුවේ. ඒ කියන්නේ 8 වෙනි භාවනා කමඨහනෙන් තමයි නැවැත්තුවේ. එතකොට මේක සඳහන් වෙන්නේ ඒ විදිහට මෙනෙහි කිරීමෙන් ඒ මේ කියන ආකාරයට මෙනෙහි කිරීමෙන් අපිට මේ හිත පංචපාදානස්කන්ධයෙන් අයින් වෙනවා. ඒ පංචපාදානස්කන්ධයට තියෙන බැඳීමෙන් ඒත් එක්ක තියෙන ග්‍රහණයෙන් ඒත් ඒ උපාදානයෙන් අයින් වෙනකොට අපේ හිත අනුලෝමිකං කන්ති කියලා කියන මේ අනුලෝම විදර්ශනා ඥානය ඇති වෙනවාය. ඒකෙන්ද ඇති වෙන කන්තිය, ශාන්ත ස්වභාවය පංචපාදානස්කන්ධයේ විසිරෙන්නේ නැති ශාන්ත ස්වභාවයට සෝදායක තත්වයකට මේ හිතපත් වෙනවා මෙන්න මේ විපස්සනාව හින්දා. අන්නේ ඒ අනුලෝමිකාන්තය ඇති වෙන්නේ ওই විදිහට නිවැරදිව කරන මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි කරන මෙහි කිරීම හින්දා. ඒ අනුලෝමකාන්තය හේතු වෙනවා සම්මත්ත නියාමය කියලා කියන මාර්ගසිත උපදවා ගැනීම සඳහා. ඉතින් ඒකින්දා අපි මේ මේ මෙනෙහි කරන ආකාරයන් එකිනෙක සාකච්ඡා කරමින් ඉන්නේ අද දවසේ අපිට තියෙන නවවෙනි මෙනෙහි කිරීම පළවකටෝ කියන මෙනෙහි කිරීම එන්න තමයි ආරම්භ කරන් තියෙන්නේ අද දවසේ පළවකට ස්වභාවය කියලා කියන්නේ පින්නත් කොටසින් කොටස විනාශ වෙන ස්වභාවයට හරිද හරියට නිකන් අර අපි දැකලා තියෙනවානේ ගම් වතුරකට මොකක් හරි පාලමක් හරි ගයක් හරි සැඩ පහරකට අහු වුණොත් හදිස්සිය මොකද වෙන්නේ? ඒක ඉස්සලාම වහල ගලවගෙන යනවා. නේද? ඒක තවත් වතුර ගහගෙන වතුර ගලහ ගහගෙන ගහගෙන යනකොට මොන තව දිත්ති කෑල්ලක් ගැලවෙනවා. තව කෑල්ලක් ගැලවෙනවා. මේ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික ඒක දිවි දිවි ගැලවි ගැලවි ගැලවි ගැලවි යනවා. ගම් වතුරකට අහු වෙච්ච නිවසක් නම් අන්න එහෙම වෙනවා. අපේ අපි යන්නේ වගේ කොටසින් කොටස විනාශ වෙන හැටි මේ පංච උපාදානස්කන්ධය අන්න එහෙමද තැන්ත. අපි අල්ලගෙන තියෙන කොටස් වර්ගයක් තියෙනවා. කෙටියෙන් අපි ඉස්සෙල්ලාම ගමු අපේ ශරීරය කියලා. ශරීරය කොහොමද දන්නේ? නේද? පොඩි කාලේ නම් සකස් වෙච්ච මේ ශරීරය කොටසින් කොටස මොකද වෙන්නේ? රූපයේ ස්වභාවය තමයි කොටසින් කොටස විනාශ වෙන ඇස් පේන්නේ නැතු වෙනවා. ටික ටික ටික ටික දත් දිරනවා, දත් පැටෙනවා, කන් ඇහෙන්නේ නැතු වෙනවා, හම රැලි වැටෙනවා, නේද රූපය කියනවා. එතකොට ගෙද අනිත් බාහිර රූප තමන්ගේ විතරක් නෙවෙයි අනුන්ගේ ශරීරත් එහෙම. ඒ විතරක් නෙවෙයි බාහිර ලෝකයේ තියෙන මේ වස්තු. ඒවත් එහෙමයි. නේද? ගෙදරට දාලා තියෙන පාටේ නම් මොකද වෙන්නේ? කොටසින් කොටස කොටසින් කොටස කැලෙන් කැල ගැලවි ගැලවි ගැලවි ගැලවි විනාශ වෙ යනවා. එතකොට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ඒක රූප වශයෙන් ගත්තොත් ඒ හැම දෙයක්ම කොටසින් කොටස කොටසින් කොටස කොටසින් කොටස විනාශ වෙ යනවා. එක විදිහට තියෙන්නේ නැහැ. මේකත් වැටෙන්නේ අනිත්‍යාවන ප්‍රස්තනාවටයි. ඒක අපි කිව්වා එතකොට සමහර ඒවා අනිත්‍යාවන ප්‍රස්තනාවට 10ක් වූ අනිත්‍යාවන ප්‍රස්තනාවකුත් 5ක් වූ අනත්‍යාවන ප්‍රස්තනාවකුත් 25ක් වූ දුක්ඛාන ප්‍රස්තනාවකුත් වශයෙන් තමයි මේ 44 ආකාර ආකාරයට මේ 40 ආකාරයකට මේ මෙහි කිරීම තියෙන්නේ. ඉතින් මේ වේදනාවලුත් එහෙමයි. වේදනාවලුත් බලන්න පින්නත් මේ අපි හැමදාම මේ දිනවල මතක් කරනවා අපි ඔක්කොගේම තියෙන පළවෙනිම අදහස තමයි මේ පළවෙනිම අදහස තමයි සැප වේදනා ඇති කරගෙන ජීවත් වීම. ඒකටනේ ඒකටනේ දඟලන්නේ. නේද? ඔක්කොමල තිරසංගත සත්‍යෙද? නේද? මේ හැපෙන නාසය දිව ශරීරයේ මනස කියන ඒවායින් සැප වේදනා ඇති වෙන දේවල් සිද්ධ කිරීම සැප වේදනා ඇති ඇති කර ගැනීම තමයි අදහස. ඉතින් බලන්න දැන් අපි හැමදාම ගන්න උදාහරණ ඉතින් හැමදාම ගන්න වෙනවා දැන් මේ දවස්වල නමුත් ඒක හොඳයි එහෙම කරන එක අපිට මොකද මේක හොඳට තේරෙන්න පටන් ගන්න. එතකොට මොනවා හරි දෙයක් හින්දා අපිට සැප වේදනාවක් ඇති වුනහම ඉස්සෙල්ලාම දැක්කහම හරි ඉස්සෙල්ලාම අහපුවාම හරි නැත්නම් අපි යම් ආහාරයක් කියලා හිතන්න ආහාරයක් අපි කැමති ආහාරයක් හම්බුන ගමන් පුදුම විදිහේ සැප වේදනාවක් තියෙනවා. නේද? ඊට පස්සේ ආහාරය තමයි එක දිගට දැන් කන්න පටන් ගන්නවා. කොටසින් කොටස කොටසින් කොටස කොටසින් කොටස මොකද වෙන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික අර සැප වේදනා දැනෙන ගතිය අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා අන්තිමට බඩ පිරෙලක් නැහැ. දැන් ඔය තද පැන ගහත් වෙන දේවල් කියලා හිතන්නකො බඩ පිරෙලක් නැහැ. තව කන්න පුළුවන් ඒ වෙනවා නවත්තනවා වැඩි. ඇයි නවත්තන්නේ? දැන් සැප වේදනා හැදෙන්නේ හැදෙන්නේ නැති වෙනවා. ප්‍රිය කෙනෙක් දැකීම නේද? දැක ගමන් පුදුම විදිහට කැමැත්තක් නේද? ගෙදර ඉස්සෙල්ලාම පිටරට ගෙනම පුතා එනවා කියන්නේ ආයෙ නෙවෙයි හිතාගෙන ඉන්නේ අපිට දිව්‍ය ලෝක සම්පත් ලැබුණා දැන් ඉතින් දැන් තමයි වැඩේ කියලා හිතාගෙන ඉන්නේ. අවුරුදු ගානකට පස්සේ එන්නේ කියලා. ඉතින් අම්මයි තාත්තගෙන ආපු ගමන් පුදුම සැප වේදනාවක් තියෙන උඩින් උඩින් ඉන්නේ. දවසයි 2යි 3යි 4යි මොකද වෙන්නේ කෑල්ලෙන් කෑල්ල ටිකෙන් ටික ටිකෙන් ටික අර ඇති වෙන සැප වේදනාව නේද වෙනස් වෙලා අන්තිමට හිතනවා දැන් ගියා නම් හැබැයි ඉන්නට වඩා <laughs> ආයෙ ගියා නම් මෙහෙ ඉන්නවට වඩා හොඳයි කියලා හිතන ගානට වෙනස් වෙනවද නැද්ද? නේද? ඉතින් ඔන්න ඔහොම තමයි හැම දෙයක්ම. මතකය නේද? අපේ අය දැන් මට ඉස්සර වගේ මතකය නෑ කියලා හඳුනා ගන්න බෑ සමහර දේවල් නේද? ඉස්සර වගේ හඳුනා ගන්න බෑ. ඔය කියන වචන හඳුනා ගන්න බෑ. අර පුද්ගලයා හඳුනා ගන්න බෑ. ටික ටික ටික ටික ටික ටික සංඥාවල් කියන ඒවා කොටසින් කොටස ගිලිහෙනවද නැද්ද? නේද? අපි මේ අල්ලගන්න පංච උපාදානස්කන්ධය පින්නත් මේ කෑල්ලෙන් කෑල්ල ගැලවි ගැලවි ගැලවි ගැලවි හේදීගෙන යන පස්කන්ධක් වගේ නේද? හේදීගෙන යන පස්ක මහා වැස්සකට හවිලා හේදීගෙන යන පස්කන්ධක් වගේ ලොකු කෑලි නා යන වෙලාවකට ඒවා හොදන් යනවා ආයෙ ඉතිරි කෑල්ල නා යනවා ආයෙ හොදගෙන යනවා නේද? මේ විදිහට මේවා ඔක්කොම අයින් වෙනවා. ආදරය ආදී සංස්කාරයනොත් එහෙමද නැද්ද? එතන සංඥා කියන්නේ අර කිව්වා වගේ හඳුනා ගැනීම සංස්කාර කියන්නේ ආදරය ආදී සැකසීම් අපේ හිත ආදරය තරහ විදුකම කෑදරකම අන්න ඒ වගේ නොයෙකුත් සැකසීම් වේදනා සංඥා ඇරෙන්න ඉතිරි චෛතසික ධර්ම ඔක්කොම ටිකට කියන සංස්කාර කියලා. එතකොට ඒ ඔක්කොම නේද? කොටසින් කොටස කොටසින් කොටස ඒකම වයසට යන්න ඕනේ නේද? අමතක වෙලා යන්න වයසට යනවද? නෑ පාසල් ගිය කාලේ තිබ්බ මතකයන් ටික කාලයක් යනකොට නෑ ඒ කාලේ තිබ්බ මතකයන් ආය කාලයක් යනකොට නෑ නේද? කාට පාඩම් කරගෙන අපි කියන හැම වෙලේම අර ළමයින්ට එහෙම කියන හැම වෙලේම හැම වෙලේම පාඩම් කරන අයට කියන හැම වෙලේම ඒවත් එක්ක ඉන්න ටච් එකේ ඉන්න කියන නේද? මොකද නැත්තම් මතකය කෑල්ලෙන් කෑල්ල නේද? ගිහිලා යනවා. ඉතින් අපිට අදාළ එකක් ඕක එතකොට. හැම වෙලේම වෙනස් වෙන එකක්. සංස්කාරයත් එහෙමයි නේද? විඥානයත් විඥානයත් එහෙමයි. ඇසේ පෙනීමේ දැනීම වෙනස් වෙලා යනවා කනේ ඇසීමේ දැනීම වෙනස් වෙලා යනවා නේද ඒවා ටික ටික ටික ටික ඒ දැනීම අඩු වෙලා යනවා එතකොට අන්න ඒ ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස් වෙලා යන ලක්ෂණය හැම තැනකම අපිට හම්බෙලා තියෙන මේ ලෝකේ හම්බෙලා තියෙන හැම තැනකම හැම දෙයකම හැම සිතුවිල්ලකම හැම දැනීමකම ප්‍රවහි සියල්ලේම ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික කොටසින් කොටස නැති වෙලා විනාශ වෙලා යන ගතිය තියෙනවද නැද්ද? නේද? තියෙනවා නේද? මම අහනවා ඒක අපිට අරමුණු වෙනවාද? හැම වෙලේම නේද හැම වෙලේම අරමුණු වෙනවා මේ බලන්න අපේ හිත ඒ විදිහට අරමුණු වෙන විදිහට හදන්න ඕන. මම මතකද හැමදාම කියනවා අනුරාධපුරේ මතක් කරන්න. මොනවද මතක් වෙන්නේ? ජයසිරි මහ බුදුන් වහන්සේ රුවන් විසෑය මතක් වෙනවා. ඇයි බස් නැවතුම් පොරක් නැද්ද? ඇයි මතක් වෙන්නේ නැත්තේ? මහනුවර මතක් කරොත් දරදා මාලිගාව මතක් වෙනවා. ඇයි ස්පීතාලයක් නැද්ද? අනුරාධපුර බස් නැවතුම් පොලේ මට කඩයක් තියෙනවා කියලා හිතන්නකෝ. අනුරාධපුරේ කියොත් දැන් මතක් වෙන්නේ මොකද්ද? කඩේ. වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් අපි හිතෙන් ආශ්‍රය කරලා තියෙන යමක් තියනවාද? ආන් ඒක තමයි මතක් වෙන්නේ. ඒ ඒ අරමුණේ වැඩියෙන් මතක් වෙන්නේ. තේරෙනවද? මොකක් හරි අරමුණක්. දැන් මම එක පාටම කියන මේ අතන්ට පාසල් යන කාලේ පන්ති කාමරේ මතක් කරන්න කියලා. මොනවාද මතක් වෙන්නේ? හොඳම යාළුවා මතක් වෙනවා. ඒ පාසල් ජීවිතේ මතක් කරන්නේ කොහොමද හොඳම යාළුවා නේද පාට මතක් වෙන්නේ. හිටපු. නේද? ඔව්. එහෙමයි. ඇයි අපි ඒක පාස මම කියේ පාසල පාසල අරමුණු කරන්න කියලා. පාසලේ පන්තිය අපි හිටපු හිටපු පාසලේ පන්තිය මතක් කරන්න කියලා කිව්වේ. නමුත් ඒ පන්තිය මතක් කරන ගමන් අරමුණු වෙන්නේ වැඩියෙන්ම ආශ්‍රය කරලා තියෙන දේ. වැඩියෙන්ම ආශ්‍රය කරලා තියෙන දේ. රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අදාළව තමයි පින්නත් මේ ලෝකයේ තියෙන සියලු දේ තියෙන්නේ. නමුත් පළවෙනි කාරණාව අපි ඒවා රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහට ආශ්‍රය කරේ නැහැ. නේද? දරුවෝය, සහෝදරයෝය, ඥාතියෝය, ගෙවල්ය, දොරවල්ය ඒවා රූප වේදනා සංඥා සංකාර විඥාන සංතතියක් විදිහට ආශ්‍රය කරේ නැහැ. ඒකද ඒවා විදිහට මතක් වෙන්නේ. හරිද? සංතති ගණයක් විදිහට මතක් වෙන්නේ මේ අහවල් දේ, අහවල් දේ, අහවලා, අහවලා, අහවලා කියලා තමයි මතක් වෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඉස්සල්ලාම හැම දෙයක්ම පංච උපාදානස්කන්ධයට බෙදා මෙනෙහි කරන්න පටන් ගන්න. නේද? පංච උපාදානස්කන්ධයට බෙදලා මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. එතකොට ආන්නේ ඒක විතරක් මදි පින්නත් අර කැඩිලා බිඳිලා යන කොටසින් කොටස ගැලවිලා යන ආකාරය අපි අපේ ජීවිතයට සමගාමීව මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. අපි දන්න දවසේ ඉඳලා අපේ ජීවිතයට එකතු වෙච්ච හැම දෙයක් ගැනම අපි මෙනෙහි කරන්න ඕනේ. ආන්නේ මෙනෙහි කරන්නේ කොහොමද? ගොඩ ගැහිච්ච දේවල් හැම එකක්ම දිය වෙලා යන ආකාරය. පංච පාදානස්කන්ධේහි පංච පාදානස්කන්ධේ විදිහට මෙනෙහි කරන විතරක් නෙවෙයි මගේ තුල ගොඩ නැගිච්ච අනුන් තුල ගොඩ නැගිච්ච මොනවා හරි පංච පාදානස්කන්ධයට අදාළව කියන්නේ පංච උපාදානස්කන්ධයට අයිති වෙන්නේ නැති කිසිම දෙයක් අපේ ජීවිතවල නැහැ. අනුන්ගේ ජීවිතවල නැහැ. අන්නේ තමන්ගේ සහ අනුන්ගේ ජීවිතවල ඒ වගේ දේවල් නැහැ. එහෙනම් ඔක්කොම අපි අපි ළඟ තියෙන සියලු සිද්ධීන් ටික අරගෙන කොටස් පහකට බුදුරජාණන් වහන්සේ බෙදුවා. ඉතින් ගවේෂණය කරන්න ඕනේ මේ මේකට අහු වෙන්නේ නැති මොනවද තියනවද කියලා. බලන්න ඔක්කොම ටික මේකට අහු වෙනවා. අහුවෙන විතරක් නෙවෙයි අන්න එහෙම වෙන් කරලා දුන්නට පස්සේ අපිට පුළුවන් ඒකේ තියෙන ලක්ෂණයක් ගන්න. හරිද? ඒකේ තියෙන එක ලක්ෂණයක් තමයි කැලෙන් කැල අයින් වෙලා තියෙන්නේ. දිය වෙලා යන අර දිය වෙලා යන කම හරි. මේ සාධාරණ කතාවක් නේද? දිය වෙලා යන කියලා කම ඒක තමයි මේ පළෝ පළෝකට කියලා කියන්නේ. මෙන්න මේ කැලි කැලි කැලි කැඩි කැඩි අයින් වෙන ගතිය තියෙන හැම වෙලේම මේකේ. මම අහන මෙයාත් අංගේ කෑලි කෑලි ගැලවිලා යන ගතිය තියෙන මොන හරි දෙයකට කැමතිද? අනේ මගේ මගේ තුල තියෙන කෑලි කෑලි ගතිය කෑලි කෑලි ගැලවිලා යන ගතිය එසේම තිබේවා. එහෙම ප්‍රාර්ථනාවක් තියෙන ගතිය. ඉදිරියේදී එළමෙන හැම දෙයක්ම කෑලි කෑලි කැඩි කැඩි නේද කැඩි කැඩි කැඩි කැඩි දිය වෙලා යත්වා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. නෑ නේද? එහෙනම් කෑලි කෑලි කැඩිලා විනාශ වෙලා යන දේවල් වූ පිළිබඳ අපිට සතුටක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් ඇති වෙන්නේ නැහැ. අල්ලා ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ මොකද්ද? කලකිරීමක්මයි. කලකිරීමක්මයි ඇති වෙන්නේ. හරිද? මේ පංච පාදානස්කන්ධයේ තියෙන ඔන්නේ ලක්ෂණය අපිට ගෝචර වෙන විදිහට අපේ මනස්කාරය සකස් කරනවා. අනුරාධපුරේ මතක් වෙනකොට බෞද්ධත්වෝ කියුවට රුවන්වැලිසෑය කියලා වෙන අය කියන්නේ එහෙම නෙවෙයි. අපිට ඒක ගෝචර වෙන්නේ අපි ඒක කැමැත්තෙන් මෙනෙහි කරලා තියෙන හින්දා. ඒ වගේ පංච උපාදානස්කන්ධයට බෙදලා මේ කොටස් මෙනෙහි කිරීම ආරම්භ කරන්න ඕනේ. ඒ ආරම්භ කරනකොට අපේ ජීවිතයට සම්බන්ධ වෙච්ච හැම දෙයක්ම පංච උපාදානස්කන්ධෙහි බෙදා බලන්න ඕනේ. හරිද? මේ වර්තමානයේ කරන්නේ අතීත සංතතියකින් විතරක් බලන්න ඕනේ. අතීතයේ එක දේවල් අපිට බලන්න පුළුවන් මට අහවල් කණේදී අහවල් කාලයේදී මම ජීවත් වෙච්ච විදිහ. එතකොට මගේ රූපය තිබ්බ මේ ආකාරයට. ඒ රූපය තුළ මට මෙන්න මේ වගේ වේදනා හටගත්ත මට හොඳට මතකයි මම මොනවා හරි දෙයක් ගැන දැඩි එල්බ ගැනීමකින් හිටියා. ඒකින්ද මට ඒකුත් සැප වේදනා ඇති වුණා වගේම ඒකින්ද මම මගේ ජීවිතය අවුරුදු ගාණක් ඒ සැප වේදනාව ලැබෙනකොට ඒ සැප වේදනාවෙන් උද්දාමයටපත් වුණා වගේ මේ සැප වේදනාව නැති වෙනකොට නේද ඒ මොහොතක හෝ දකින්න හෝ නැති වෙනකොට විශාල දුකක විශාල පීඩනයක වාසය කළා කියලා ඒ සිද්ධීන් පිළිබඳව පංච උපාදානස්කන්ධෙහි වෙන් කරගනිමින් එනෙහි කිරීම කරනවා හරි එතකොට ඒ සැප වේදනාව ඇති වෙලා නැති වෙලා ගියා ඒකක්වත් දැනෙත් වෙලා නැහැ අපරාධ මන් දුක් වෙනින්ද <laughs> නේද ඒ වගේ ඒ මෙනෙහි කිරීම කරන ඒවා ගැළවිලා ගිය හැටි ලොකු සැප වේදනා ඇති වුණා සමහර දේවල් හින්දා ඒවා දිවි දිවි ගියා. ඒ වගේම මගේ මව්ගේ වියෝ, පියාගේ වියෝ, සහෝදරයෙක්ගේ ඥාතියෙක්ගේ ඒ වගේ වියෝවන් නිසා ලොකු දුක් වේදනා හටගත්තා. ඒවත් මොකද වෙන්නේ? ටික ටික අපි කියන ටික ටික දුක තුනී වේගෙන යනවා. ඒ දුක තුනී වෙනකන් දුක් වේදනා අඩු වේගෙන යනවා. ඉතින් අපි ඉන්නවනේ ඔය අපි කියන කොහොම තමයි මුලදී තියෙන්නේ. ඔය ටික දවසක් ඇද්දි හරියයි කියලා කියනවා. එහෙනම් අපි හොඳට දන්නවා මේක දිවි දිවි සැප වේදනාද දුක් වේදනාද වේදනා පැත්තෙන් ගත්තොත් ඔක්කොම දිවි දිවි යන බව දන්නවා. සංඥා පැත්තත් දිවි දිවි යන බව දන්නවා. ඉතින් අන්න එහෙම අපිට හැම වෙලේම අපි භාවිතා කරන දේවල් මෙන්න මේ ලක්ෂණ හිතට අරමුණු වෙන විදිහට ඒ ලක්ෂණේ අරමුණු වෙන විදිහට ඒවා භාවිතා කරන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒක කරන්න වෙන්නේ මොනවා කළාද? ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ ඒවා වෙනම අරගෙන මෙනෙහි කිරීමේ ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කිරීමේ මොකක් කියලාද කියන්නේ භාවනාව කියලායි හරි මහා චත්තාලීසාකාර භාවනාව මහා චත්තාලීසාකාර භාවනාව එතකොට එක එකක් තමයි මේ බලන්න මම කියන මේ විදිහට අපි පින්වත්නි දැන් තද අල්ලා ගැනීමක් අල්ලගෙන ඉන්න දේවල් වගේක් තියෙනවා මම අල්ලගෙන ඉන්න දේවල්, තදින් අල්ලගෙන ඉන්න දේවල් පිළිබඳ මට ඔන්න කැඩිලා බිඳිලා යනවා කියන සංඥාව ඒ දේවල් හමුවේ එන්නේ නැහැ. මගේ දරුවෝ හමුවේ දරුවන්ගේ ජීවිත, දරුවන්ගේ ශරීර කොයි වෙලාවෙ හරි නේද කොටසින් කොටස විනාශ වෙනවා කියන එක එන්නේ නැහැ. නේද? එහෙම අදහසකට මගේ හිතේ එහෙම අරමුණු කරන්න මම කැමති නැහැ. මගේ ශරීරය ගැන අරමුණු කරන්න කැමති නැහැ. ඒක මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැති හින්දා අපි ඒවට තදින් බඳිනවා. හරි. මේක මතක් වීම කියලා කියන්නේ අඩාඩ ඉන්න වෙනවා කියන එක මේ අපේ යන්නේ මන් දන්නේ නෑ එහෙම එකක් නෙවෙයි. සත්‍ය හිතන්නේ එහෙමයි. මේ කියන්නේ බුදුහාමුදුරුවෝ මෙනෙහි කරන්න කියලා කිව්වා අඩාඩ ඉන්න අනේ. ඒකට සමහර අය මගෙන් අහනවා ඉතින් මැරෙනවා කියලා හාමුදුරුවනේ මෙනෙහි කරන්නේ මොකද මැරුණ නැත්නම් අපරාධයි. නේද? මැරුණ නැත්නම් දැන් හෙට මැරෙයි කියලා මෙනෙහි කළා වැඩක් නැහැ නේ මැරුණ නැත්නම් අපරාධي අපි දුක් වෙන්නේ නැහැ නේද? දුකෙන් මෙනෙහි කරන්න කියන්නේ දේශනා කරලා තියෙනවා. ආකාපි සම්පදානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනසෙන් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඇත්ත වෙන හිතකට. මේකයි ඇත්ත. අන්නේ ඇත්ත මම දන්නවා. මෙතන ගොඩ ගැහෙන ගොඩ ගැහෙන ගොඩ ගැහෙන ගොඩවල්. හරියට සුළි සුළඟකට දූවිලි කුණාට හැදෙනව නේද? හැදෙනවා ඒක. හැදෙන්නේ නැහැ. ඒක දූවිලි වැලි කඳු හැදෙනවා කාන්තාරවල වැලි කඳු හැදෙනවා. ඊට පස්සේ ආයෙ හුලං එහාට මෙහාට යනකොට ඒක දිය වෙලා යනවා. ඒ ආයෙ වෙන කෙනෙකුට ගහනවා. ආන් ඒ වගේ තමයි පින්නත් මේ අපේ මුළු ජීවිත ඔක්කොම. හ්ම් කර්මානුරූපව මේ ශරීර ගොඩනගෙන අතරේ නේද? සමහර අය පොඩි කාලෙම මිය යනවා. සමහර අය මධ්‍යස්ථ කාලෙම මිය යනවා. සමහර අය මේ තරුණ කාලෙම මිය යනවා. සමහර අය මදි වීදී යනවා. සමහර අය වයසට යනකම් නේද? මිය යන්නේ නැහැ. ඉතින් ඒ තරන්නේ ආදරය ආදියත් එහෙමයි. වේදනාව ආදියත් එහෙමයි. හැම එකම නේද? අර එකතු වෙනවා වගේම දිය විදිය විදිය විදිය යනවා. අන්න ඒක දැනගෙන අපි ජීවත් වෙනවා නම් අපේ හිත බලාපොරොත්තු තියන්නේ නැහැ. සුලි කුණාටුවකට එකතු වෙලා කැරකි කැරකි හැදෙන සුලිය, සුලි හින්දා හැදෙන වැලි කන්ද. හරිද? මේක මෙහෙමම තියේවි වෙනස් වෙන්නේ නැති වෙයි කියලා බලාපොරොත්තුවක් එහෙම තියෙනවා අපිට. හරි මට වැලි කන්දක් තියෙනවා දැන් වැලි නැති හිටිය වැලි කන්දක් මහම්ම නැහැ. එහෙමම යනවා ඒක තව නේද? ඒක මට අයිතිද? මේක මට අයිතිද? මට අයිතියක් නැහැ හැමදේම වෙනස් වෙන ස්වභාවයේ තියෙනවා. අන්න එහෙම කැඩිලා බිඳිලා වෙනස් වෙලා යන කොටසින් කොටස වෙනස් වෙලා යන දෙයක් කියලා දැනෙනකොට අපිට හැම වෙලේම මේ අරමුණත් එක්ක අපි ජීවත් වෙනවා නම් ඒක හරි අරමුණක්ද වැරදි අරමුණක්ද? ඒක හරි අරමුණක්. නේද? හැම ඒක ඇත්තක්. අපේ මේ සිතට ලෝකේ ඇත්ත අරමුණ වෙන්න ඕනද නැද්ද? බොරු අරමුණ වල වැඩන්නේ බොරු අරමුණත් එහෙම ඔයලා හරි දුකටපත් වෙනවා. ඇත්ත අරමුණු වෙනවා නම් ඒකයි වැඩේ. ඇත්ත අරමුණු නම් හරි. අපේ හිත හදනවා ඇත්ත අරමුණු වෙන විදිහට. හරි? එතකොට වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඇත්ත දැනගෙන ජීවත් වෙනවා. හරි. ඇත්ත දැනගෙන ජීවත් වෙනකොට දුක් හටගන්නේ නැති යනවා. හරි. ඇත්ත දැනගෙන ජීවත් වෙනකොට දුක් හටගන්නේ නැතුව යනවා. ඇයි කැඩෙනවා, බිඳෙනවා, පළු වෙනවා, වෙනස් වෙනවා කියන දැනගෙන යතුන බලාපොරොත්තු වෙන්නේ නැහැ එතකොට. බැඳෙන්නේ නැහැ අපි එතකොට. අන්න ඒ බැඳෙන්නේ නැති බැඳෙන්නේ නැතුව ජීවිතය ගෙවන ජීවිතය රත් වෙන්නේ, දැවෙන්නේ, පිච්චෙන්නේ, බය උපදින්නේ මොකද? ආන් එක කියන්නේ ශාන්තියටපත් වෙනවා කියලා. හරිද? ශාන්ත වෙනවා. ලෝකේ මොන වෙනසක්වත් අපිට එහෙම නැහැ. එහෙනම් මේ කර්මකාර ජීවිතය අරන් බලන්න නේද? එහෙම කිව්වට තරහද? නෑ කර්මකාර තමයි මේ අනුන්ගේ වචනයක් පොඩ්ඩක් එහෙම වුණාම මේකට මොකද වෙන්නේ? ළඟ ඉන්න කෙනෙක්ගේ වැරදි වචනයක් ඇති සතියක් විකාර වෙලා ඉන්න. නේද? නුරෙල්ලෙන් ඉන්න. දුකෙන් ඉන්න. ඇයි මේ? ඇයි මේ හක් තියෙන දේවල් සම්බන්ධයෙන් වෙන්නේ අපිට? ඒවා ගැන බලාපොරොත්තු තියෙනවා. නේද? මට කවදාකවත් නපුරු වචනයක් කියන්නේ නැති වෙයි කියන බලාපොරොත්තු හින්දා මම ළඟටම වෙලා ආදරේ නිදි කියන බලාපොරොත්තු ඇති වෙලා තිබ්බ පංච උපාදානස්කන්ධය ගැන නේද එතකොට මේ ලෝකේ තියෙන අනිත් අයත් එක්ක ආ වෙනස් වුණා කියලා තරහ යන්නෙත් නෑ එතකොට ඇයි වැලිකන්ද ගොඩ ගැහිලා වැලිකන්ද දිය වෙලා යන එක ස්වභාව ධර්මයේ දෙයක් හොඳින් ඉන්න අය තරහ ගිහලා බයින එක එයාගේ වැඩක් නෙවෙයි එතන සිද්ධ වෙන සිද්ධියක් නේද හොඳ දිය වෙලා යන එක, කරුණාව දිය වෙලා යන එක, මෛත්‍රිය දිය වෙලා යන එක, ආදරය දිය වෙලා යන එක නේද? ඒක ස්වභාව ධර්මයට අනුව සිද්ධ වෙන දෙයක්. අන්න ඒ දේ දැනුණා නම් කලින් දැනගෙන හිටියා නම් අපේ මනසට ඒ සංඥාව තියෙනවා නම් ශාන්ත ජීවත් වෙන්න පුළුවන්. පිළිගන්නවද නැද්ද? කලබල නැහැ, බය නැහැ. හ්ම්. වේවුලන්නේ නැහැ. අපි කියන්නේ වේවුලනවා කියලා. තණ්හා වැඩි වෙනකොට වේවනවා. හ්ම්. ඒ වේවුනේ නැහැ. දැවිලි නැහැ. ලොමු දහගන්නේ නැහැ. හ්ම්. බය නැහැ. ඒක උපදින්නේ නැහැ. ඒකට සාන්ත වෙන්න පුළුවන්. ආන් එහෙම තමයි අනිත්‍ය ලක්ෂණය වැටහෙනකොට පින්නත් මේ අපේ හිත ක්‍රමානුකූලව ශාන්ත භාවයට යන්නේ. හරි. මේ අනිත්‍ය මෙනෙහි කිරීමක් නැතුව පංච උපාදානස්කන්ධය කෙරෙහි අනිත්‍ය මෙනෙහි කිරීමක් නොමැතිව කිසිම විදිහකින් අනුලෝමිකාන්තය කියන ශාන්ත ස්වභාවය නිවනට අවශ්‍ය කරන විදර්ශනා නුවණ ඇතිවන්නේ නැත නේතං ඨානං විජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ ඥාත්‍යක්ම තිබ්බා. ඒක වෙන්නෙම නෑ කියලා දේශනා කරා. හරි ඒක වෙන්නෙම නෑ කියලා දේශනා කරා. හරිද? එහෙනම් අපිට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් මේ වගේ කොටස් වලට කැඩලා යන වශයෙන් මෙනෙහි කරන්න සිද්ධ වෙනවද නැද්ද? පළවකතු කියලා කියන ආකාරයට මෙනෙහි කිරීමෙන් අනුලෝමක් ශාන්තිය ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ ඒ අනුලෝම ශාන්තිය ඇති වෙන මට්ටමට විදර්ශනා ඥානය පහළ වුණා කියන්නේ පින්නත් නේ. බලන බලන තැන, අහන අහන තැන, දැනෙන දැනෙන තැන අපේ මනසට කැඩිලා බුඳිලා කොටස් වශයෙන් දීවි දීවි මේ ලෝකේ යනවා විදිහටම අරමුණු වෙන්නේ නැති අවස්ථාවක් නැති තරම්. හරිද? හැම වෙලෙම මේ සිහිය අපේ මනසේ නැගෙනවා. ඒ සිහිය අපේ මනසේ නැගෙනවා. එතකොටයි කියන්නේ ඒ විදර්ශනා නුවණ පහළ වෙලා තියෙනවා අය කියලා. හරි ඒකේ සිහිය පිහිටියා. අපි පාර යනකොට දකින දකින වෙනත් මිනිසෙක් දකිනකොට සතෙක් දකිනකොට වෙනත් කෙනෙක්ගේ ක්‍රියාකාරකමක් දකිනකොට හුලගේ යන අර කොහෙද මේ හුලගේ යන වලාකුලක් වගේ හැම වෙලෙම වෙනස් වෙනවා හැම වෙලෙම දිය වෙනවා ආයෙ ගොඩ ගහනවා ආයෙ දිය වෙනවා ආයෙ ගොඩ ගහනවා ආයෙ දිය වෙනවා ආන් මේ විදිහට මේ ලෝකේ මේ මනුස්ස ශරීර දිය වෙලා යනවා තමන්ගේ ශරීරය ගැන ආඩම්බරකම් උපදින්නේ නැහැ ඒවා නිත්‍ය වශයෙන් තියෙනවා කියලා හිතන්නේ නැහැ දරුවන්ගේ ශරීර නිත්‍ය වශයෙන් තියෙන්නේ නැති නෑ කියලා දන්නවා හැම මොහොතකම වෙනස් වෙනවා කියලා දන්නවා ඒවා නිත්‍ය වශයෙන් අල්ලන්නේ නැහැ හිත හිමින් සරේ අර පීඩාකාරී සසර බොහෝ ව්‍යසන ඇති කරන පාපයන් ඇති කරන නොයේකුත් පාප ක්‍රියාවන් සිද්ධ වෙන ඒ පාප ක්‍රියාවන්ට හේතු වෙන පංච උපාදානස්කන්ධයෙන් හිත හිමින් සැරේ මොකද වෙන්නේ අර මම හැමදාම මතක් කරන්නේ අපි ගූවල්ලා යමක් අල්ලන් ඉන්නවා වගේ මේ පංච උපාදානස්කන්ධය තද කරලා හිර කරලා අහුවෙලා තියෙන අපිට මේක අල්ලගෙන තද කරගෙන ඉන්නේ මේ තද කරගෙන ඉන්නකම් හරියට සිදුවන අතින් මොකක් හරි තද කරලා අල්ලගත්තාම මොකද වෙන්නේ? හරියට සිදුවනවා. මොකද සිදුවීගෙන අල්ලන් ඉන්නේ අතාරින්නේ නැහැ. සිදුවීම් සහිතව අල්ලන් ඉන්නේ අපි මේ ජීවිතේ නේද? අන්තරවලින් දුවල්ලෙක් යමක් අල්ලන් ඉන්නවා වගේ තදින් අල්ලන් ඉන්නේ. නමුත් මේ ආකාරයක මෙනෙහි කිරීම කරනකොට මොකද වෙන්නේ? අර බැමි ඔක්කොම ටික ටික ටික ටික ටික ටික දෙහෙන්න පටන් ගන්නවා. බැමි දෙහෙන්න පටන් ගන්නවා. හරි. බැඳීම් අඩු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක විසිරෙන හිත විසිරෙනකොට අඩු වෙනවා. හැම එකේ කර්ම වලට ගිහලා හරියට පීඩා ඇති වෙන සිත ඒ පීඩා අයින් වෙනවා. අයින් වෙලා හිත සාන්ත භාවයටපත් වෙනවා. මේ ජීවිතේ එහෙම තත්ත්වයක් ඇති කරගන්න ඕනේ නැද්ද දන්නේ නැහැ. මේ ජීවන ජීවිතේ මට ලැබිච්ච ජීවිතේ එහෙම තත්ත්වයක් ඇති කරගන්න ගැනීම සාධාරණ නැද්ද? එහෙම එහෙම එකක් ඕනේ නැද්ද? සාන්ත ජීවිතයකට කැමති නැද්ද? හැම වෙලේම රත් වේවි, දවි දවි, පිච්චි පිච්චි ඉන්නවට වැඩියි මේක විවාහ ජීවිතයට ගැටලුවක් වෙනවද? ඒක සාමාන්‍ය ජීවිතයට මොන හරි ප්‍රශ්නයක් වෙනවද? නෑ මොකක්වත් නෑ අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන වෙනත් නේ මේක ඇති කරගන්න ඕනේ ඇයි මම එහෙම කියන්නේ? මම හැම වෙලාවෙම ඉන්නේ විඳවන විඳවිල්ල දරාගන්නේ දෙන්න තුන් දෙනා එකතු වෙලාද තනියමද නේද මොකද කියන්නේ මගේ ළඟ කොච්චර කට්ටිය හිටියද කොච්චර හිතවත් හිටියද? මට රිදෙන රිදිල්ල වෙන කාටවත් දැනෙනවද? මට මා මන් දැනෙන බැවිල්ල වෙන කාටවත් දැනෙනවද? නේද? ඒක ඒක දරාගන්නේ ඒකට විසඳුම් හොයාගන්නේ නේද? ඒක දැනෙන්නේ කාට විතරයිද? මට විතරයි නේද? මමයි මුණ දෙන්න ඕනේ මේකට. එහෙනම් මම විසඳුම හොයාගන්නේ කොහොමද? ඇයි මං තනියම මේ බැවිලා ඉන්නේ? කොයිට හතන්දයක් තියෙනවා. මේවා විසඳගත්තේ නැත්තම් මොකද වෙන්නේ කියලා බලන්න මේ විදිහට අපි ඔහේ ඇවිදගෙන යනකොට කරුවලක වගේ හැන්දාවක කවුරුවත් නැති පාළු පාරක පදන් ගාලා අඩි 15ක් විතර යට වලකට වැටෙනවා. දැන් දුරකථනයක් හරි තිබුණා කාට හරි කියන්න තිබ්බා. කාට හරි කියන්න පුළුවන්කම තිබුණා නම් කවුරු හරි ඇවිල්ලා ලේසියෙන්ම ආව කොට ගන්නවා. කිසිම විදිහකින් මට හූ කිව්වත් ඇහෙන්නේ නැහැ. ඇහෙන දුරක නෙවෙයි කාට කියන්න දෙයක් නැත්නම් මට මොකද වෙන්නේ? තනියම විඳගන්න වෙනවද නැද්ද? අන්න ඒ වගේ මේ ජීවිතේදී බොහෝ පාපයන් සිද්ධ වුණත් අපි පින්නත් මේ තිරසංගත ජීවිතයකට අපි වැටුණා. හරිද? ලොකු අපහිතාවෙන් ඇති වෙන පැත්තකටපත් වුණොත් ලොකු විපාක සහිත තැනකට වැටුණොත් මොකද වෙන්නේ? තනියම විඳවන්න වෙනවද නැද්ද? කවුරුත් දන්නේ නැහැ අපේ අම්මා එරගෙනක් කළා කියලා. කවුරුත් දන්නේ නැහැ අපේ තාත්තා හරකෙක් කළා කියලා. දන්නේ නැහැ. නේද? කියන්නත් බෑ. හ්ම්. ප්‍රේතෙක් කළා භූතෙක් කළා කියලා කවුරුත් දන්නේ නැහැ. උදව් කරන්නත් බෑ. ලෝකේ අපි තනියම කරගත්තු දේවල් තනියම කරගත්තු දේවල් වගකීම තනියම විඳින්න වෙනවා. හ්ම්. එහෙනම් මේ මේකෙන් ගැලවීමේ වගකීමත් අපි ඉක්මනටම ගන්න වෙනවා. මරණය අප ළඟ කොයි වෙලාවෙද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඊට කලින් බුද්ධෝත්පාද කාලයේදී තිබිච්ච අපි ඊට කලින් මේ මානසික සෝදායක තත්ත්වයකට පත් වෙන වැඩමුළුවල ආරම්භ කරන්න ඕන පංච උපාදාන ස්කන්ධයේ යලි යලි වාසය කරමින් හිටිය හිඳයි සතර මෙච්චර දුර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ සතර නොවිඳපු සැපයක් නෑ නොවිඳපු දුකක් නෑ එහෙනම් ආයෙත් මම ඉල්ලන්නේ විඳපු සැපමයි ආයෙත් මට ලැබෙන්නේ විඳපු දුක්මයි එහෙනම් තේරුමක් තියෙනවා ආයසරක් ආයසරක් මේ කරන එකේ නේද එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ හිත ගැලවීමේ ආරම්භය සිද්ධ කරන්න ඕනේ මේ මෙනෙහි කිරීම පටන් ගන්න ඕනේ ඒ විදිහට දැනෙන විදිහට සකස් කරගන්න ඕනේ තමන්ගේ సంతාන ඒකටයි මේ භාවනාවල් අපිට හොඳට තේරෙනවද නැද්ද හොඳට තේරෙනවද නැද්ද මේක ඇත්තක් කියලා කැඩි කැඩි යන එක ඒක මෙනෙහි කරොත් ඒක අරමුණු වෙනවා කියන එක තේරුණාද නැද්ද? මෙනෙහි නොකරුවොත් අරමුණු වෙන්නේ නැහැ. ඒක අරමුණු වුණොත් හරියට ශාන්ත භාවයට මාපත් වෙනවා කියන එක තේරුණාද නැද්ද? නේද? ඒක මං කියන හින්දාද කියන්නේ? ඒක සිද්ධ වෙනවද නැද්ද කළොත්? ඒක කරන්න ඕනේ. එතකොට ඒ ශාන්ත භාවයට පත් වෙන දක්වා කරගෙන යද්දී පින්නන්නේ ඒ මට්ටමට තමන්ගේ සකස් කරන්න ගියාම සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආකාරයට මේ සීලය රකිමින් සමාධිය වඩමින් ඉදිරියට යන්න ඕනේ. එතකොට තමයි අර විදියට නේද උද්‍යව විඥානය නාම රූප පරිච්ඡේදයේ පච්චේ පරිග්‍රහ ඥානය සම්මාසන ඥානය උද්‍යව විඥානය භංගානුපස්සනාව මේ විදිහට ඉස්සරහට යන්නේ ටික ටික ටික ටික ටික ටික ඔන්න ඔය විදිහට භාවිත උප ဋ ාණ ආදි වශයෙන් ටික ටික ඉස්සරහට තමන්ගේ මානසිකාරය මේ සංස්කාරය ගලවලා අන්තිමට ඔන්න ඔය කියන අනුලෝම ඥානය දක්වාම වර්ධනය වෙන්නේ අර ක්‍රමයටමයි. හරිද? උද්‍යව්‍ය ඇතිවීම නැතිවීම දැනෙනවා. දැන් ওই විදිහට ওই විදිහට වඩනකොට ඇතිවීම නැතිවීම දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් හැමදේම බිඳිලා යන බව දැනෙන්න පටන් ගන්නවා. මේ වගේ බිඳි බිඳි යන සංස්කාරයක් එක්කද මම මේ කටයුතු කරන්නේ කියලා බය උපදිනවා. හරි මේ සංස්කාරයෙන් අත මිදෙන්න ඕනේ කියලා මුංචිත කම්මිතා ඥාන උපදිනවා ඒත් එක්කම මේ වගේ සංස්කාරයත් එක්ක කටයුතු කිරීමෙන් තියෙන අපහසුතාවයන් කියලා ආධිනානුපස්සනාන ඥානය පිළ හැම වෙලේම ආධිනව දක්න ඒ වගේම කලකිරීම සහගත නිබ්බිදානුපස්සනාව ඇති වෙනවා ඒ කියන්නේ හැම වෙලේම මේ සසර මේ වගේ තත්ත්වයක් තියෙන්නේ කියලා කලකිරෙනවා අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධිය හිත විසුද්ධියටපත් වෙන හිත ගැලවෙන්නම මේ වගේ කෑලි කෑලි කැඩලා යනවා කියලා කලකිරීම ඇති වුණොත් විතරයි හරිද එහෙනම් හිත අන්නේ ඔකගෙම ගැලවෙනකොටයි ඔන්නේ කියන අනුලෝම ඥානය සහ සංස්කාර උපේක්ෂා ඥානය මේකේ තියෙන ශුන්‍ය බව ගැනීමෙන් සංස්කාර උපේක්ෂා ඥානය උපදිනවා. ඉතින් ඔන්න ඔය තත්ත්වයන් වල හිතපත් වුණාම පින්නත් අපිට පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අරමුණු වෙන විදිහට අපේ මනස සකස් වෙලා. හරිද? එතකොට මේකේ ඇත්ත తත්වය අරමුණු වෙනවා කියලා කියන්නේ නිවන් අරමුණු වෙනවා කියන එකයි. හරි. මෙන්න මේ කැරිලා බිඳිලා යන දේ කැරිලා බිඳිලා දිය වෙලා යන ලෝකේ කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති නිත්‍ය වශයෙන් තියෙන එකම දේ නිවනයි. හ්ම්. අන්න ඒ විදිහට නිර්වාණ සාන්තිය අරමුණු වෙන්නේ ඔන්න ඒ විදිහට ආදීනව දක්මී මේ පංච උපාදානස්කන්ධයේ නේද මේ හය පැත්තකින් අඩු තියෙන අඩු හයකින් අල්ලගෙන ඉන්න තේරුමක් නැති දෙයක් අල්ලගෙන ඉන්න බූවල්ලා වගේ මේකෙන් ගලව ගැනීමට කරන මෙහෙම තමයි ওই විදිහට ආරම්භ වෙන්නේ. ඉතින් අපි කරන්න පටන් ගන්න ඕනේ. මේ වගේ මෙනෙහි කිරීම නොකර කවදා මොකක්වත් අනුලෝම ශාන්තිය ඇති නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ චත්තාරේ මේ චත්තාරීසාකාර භාවනාවේදීම තියෙනවා මේක කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. එහෙම ඒ වගේ නෙකරුවොත් ඔය කියන තත්ත්වයටපත් වෙන්නේ නැහැ. අනුලෝම ශාන්තිය ඇති නොවන්නම් හට කවදාකවත් කිසිම දාක සම්මත්ත න්‍යාමය කියලා කියන මාර්ගහිත තම මාර්ග අවබෝධය ඇති වෙන්නේ නෑ මාර්ගසිත පහළ වෙන්නේ නැති බව සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි මේ ජීවිතයට උසස් තත්ත්වයක් ලබා කර දීම සඳහා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය නියමම අවබෝධය ඇති කර ගැනීම සඳහා අපිට අනිවාර්ය කොට මේ වගේ මෙනෙහි කිරීම වලට යන්න ඕනවද නැද්ද? නැත්නම් ඔහේදී හරි නැත්නම් ඔහේ අපි එදී ඊළඟට කෙටියෙන් කතා කරමු එකත් එක්කම තියෙන ඊළඟ කාරණාව තමයි ඊතිතෝ කියලා කියන්නේ. පලෝකතෝ ඊතිතෝ. ඊතිතෝ කියන්නේ මේ පංච පාදානස්කන්ධය විසනයෝය. හරිද? බලන්න කොච්චරනම් දැන් ඔය වගේ කැඩීම් බිඳීම් ආදී වෙනකොට දරුවන්ගෙන් වෙන්වීම, දේවල් වලින් වෙන්වීම එක එක එක එක නුයේකුත් ව්‍යසන ඇති වෙනවද නැද්ද මිනිස්සුන්ට මේ ඉන්නවා සුලිසුලගේ ගියා වාගේ එකපාරටම මේ පවල් පිටින් වෙනසන වෙලාවකට පොළොවට යට වෙන වෙලාවකට වතුරට යට වෙන වෙලාවකට නින්දරට හොන වෙලාවකට නේද මේ පංචපාදානස්කන්ධයේ වාසය පංචපාදානස්කන්ධයත් එක්ක මේ වාසය කිරීම හින්දා නේද මේ නුයේකුත් ව්‍යසන වෙලා නේද පපුවේ යට ගහ ගන්නවා, ඔළුව කළු වලේ ගහ ගන්නවා, කෑ ගහනවා, අපිට වෙච්ච දේ කියනවා. නේද? මේ වගේ ලෝකෙම ගත්තොත් නම් අද මේ වෙනකන් මේ මොහොතේ කී තැනකනම් Tamange කැමති අයගෙන් වියෝ වෙන්න වෙලා, කැමති දේවල් වලින් අයින් වෙන්න වෙලා, උන් හිට තැන් නැති වෙලා නේද? ඒක පුතෙක් යනවා ලංකාවේ. හවසක වැස්සලාව කඩේට ගිහිල්ලා ඉඳලා. කඩේට ගිහිල්ලා ආපහු හැරිලා එන්න බලනකොට එයාගේ අම්මත් නැහැ, තාත්තත් නැහැ, ගෙදරත් නැහැ, ගෙදර තිබ්බ බඩුත් නැහැ, ඉඩමත් නැහැ. මතකද? නේද? නායි කියලා. අඩුම ගානේ තමන් හිතේ ඉඩමවත් නැහැ. දැන් මොකද කරන්නේ කොහෙද ඉන්නේ? එයාගේ තිබ්බ බඩුත් නැහැ, අම්මත් නැහැ, තාත්තත් නැහැ, සහෝදරයෙක් නැහැ, ගෙයක් නැහැ, ඉඩමක් නැහැ. තවත් කුමන කතාවක්ද? ආන් ඒ වගේ ව්‍යසන වලට පත් වෙන්න සිද්ධ වෙන්නේ අපි කියන පෙර කරපු පාපයන් පෙර පාපයන් කරුනේ ඇයි පංච ප්‍රාදානස්කන්ධය මම වගේ කියලා ගත්ත හින්දා අදටත් අපි අතින් පාපයන් සිද්ධ වෙන්නේ පංච ප්‍රාදානස්කන්ධය මම වගේ කියලා ගන්න හින්දා බොරු කියන්න වෙනවා කේලම් කියන්න වෙනවා හොරකම් කරන්න වෙනවා නේද එතකොට ඒ විපාක ආය ආය ආය ලැබෙනවා එතකොට පංච ප්‍රාදානස්කන්ධය කියන්නේ ව්‍යසනයක් වගේ කිසිම කෙනෙක් ව්‍යසනයක් ප්‍රාර්ථනා කරනවද ලැබී තියෙන වියසන අනේ මේ වියසන ඔක්කොම තිබේවා අලුත් වියසන ලැබේවා කියලා එන්නේ. එහෙනම් වියසනයක් විදිහට පංච පාදානස්කන්ධය දැනෙන්නේ නම් අර බූවල්ලාගේ අඳු ටික ලිහිල්ලනවද නැද්ද? නේද? අල්ලන් ඉන්න එක රත් වෙච්ච එකක් අල්ලන් ඉන්න එක විසසහිත එකක් අල්ලන් ඉන්න එක වැරදීමකින් අල්ලන් ඉන්න එකක් අල්ලන් ඉන්න එක හොඳ නැති දෙයක් කියලා දැනුනොත් හිමීන් මොකද කරන්නේ අතහැරෙනවා අතහැරෙනවා නේද අන්නේ අල්ලන් ඉන්න පංච පාදානස්කන්ධය කියන ගුලිය අපිට දැනෙන්නේ ඒක වේසන සහිත එකක් කියලා. ඒකින්ද අපි ඒක තුළ තවත් එල්බ ගන්නවා, තවත් එල්බ ගන්නවා. හරිද? හැම නිමේෂයකම මේක වේසන සහිත දෙයක් කියලා. මේක මහා වේසන වලට හේතු වෙන දෙයක් කියලා. භයානක අති භයානක දෙයක් කියලා. මේ පැත්තෙන් යන්න හොඳ නැහැ මහා වියසන සිද්ධ වෙනවා. ඔය පැත්තේ ඉන්න මහා භයානක සත්තු ඉන්නවා, භයානක හොරු ඉන්නවා, මන්තරන හොරු ඉන්නවා. සියලු දේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තියෙනවා නම් ඉස්සරහ අපේ පැත්තට යන්නේ නැහැ. නේද? එතන මේ හිත පංච උපාදානස්කන්ධයේ ඇලි ගලි වාසය කරනවා කියන්නේ විෂම ගුලියක් විෂම ගුලියක් අල්ලාගත්තා කියන එක. ඉතින් එවැනි ඇත්ත తত্ত্বය අපේ මනසට ඒ පණිවිඩය දෙන්න නම් හුරාකා කියන බණ අහන වෙලාවට නම් හම්දුනේ ඔක්කොම අතහැරලා දාලා නිවන් දකින්න යන්න හිතනවා නමුත් එච්චර ඒ වෙලාවට විතරයි කියලා. ඇයි ඒ? මෙනෙහි කරන්නේ නැති හින්දා. ඒකින්ද නිවැරදි මෙනෙහි කිරීම ආරම්භ කරන්න ඕනේ. එතකොට අපිට අපේ හිත කොයි දවසක හරි සසරම කරපු වැරද්දෙන් දුර වෙලා සෝදායක තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද දවසේ මේ අතෝ තමන්ගේ බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙවිය පහදම් කරලා තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන මාර්ගය පාදා දුන්නා. බොහෝම සද්භාවයෙන් අන් අයට ධර්ම දානමය පුණ්‍ය කර්මයක් ලබා දුන්නා. ඒක දැනියසට වඩා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වත් අය මේ මැදිරියේ වාසය කරන හැමදෙනාම ධර්ම දානය ලබා දුන්න මේ පින්වත් අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. මේසට වෙලා ධර්මයේ ශ්‍රවණය කරපුවා ප්‍රාර්ථනා කරන්න මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම ලබා දුන්න මේ පින්වත් අත්තන්ට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳ හැම දිනකටම